කළු සුදු මේකේ කියලා සම්මුති ටිකක් තියෙනවා. ඔන්න ඔය සම්මුති ටිකට අපි හරස් වුණොත් අවුලක් ඇති වෙන්නේ. එතකොට තමයි අසහනයයි සීලේ කැඩීමයි සමාධිය නැති වෙලා හිත වික්ෂිප්ත වීමයි වෙන්නේ. ඉතින් මල කරුමයක් වෙලා තියෙන ඕවා අපි ඇති කරගත්ත දේවල් නෙමෙයි. ඔය මේ හොඳ නරක කියන දේ, පිම්පව් කියන දේ, වැරදි වැරදි කියන දේ, කළු සුදු කියන දේ අපිට පටවපු දෙයක්. නමුත් අභාග්‍යයකට වගේ මේ පැටෙව්වට කමක් නැහැ මේකට විරුද්ධ වුණොත් අලි අවුලකටපත් වෙනවා. හිතේ වික්ෂිප්තතාව ඇති වෙනවා. සීලේ කැඩුනයි කියලා අපිට විපිලිසර ගතිය ඇති වෙනවා. ඒ වගේම හිතට සාන්තියක් නැතුව යනවා. ආචාර ධර්ම බින්දයි කියලා අපිට සමාජයෙන් එරවිලි ගෙරවිලි එනවා. අන්න අර සරුවචනන්සේ සඳහන් කරනවා සතියෙන් යුක්තව එන ධර්මතාවයේ දිහා විමසුන් නුවණින් එන ධර්මතාවයේ දිහා මේ විචක්ෂණ බුද්ධියකින් විවේකීව බැලුවොත් විතරක් අපිට වැඩේ වෙන්න ඉස්සර වෙලා දැනගන්න පුළුවන් වෙයි දැන් මේ මගේ හිත මගේ ඉරියව් මගේ වචන මගේ මේ හිත මේ මේ කය වචන හිත මෙන්න මේ මතුවෙච්ච ධර්ම නිසා යන්න හදන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද දැන් මේ වගේ කොළඹ රටට ආපුවාම උණුසුමක් ආපුවාම හිත නරක වෙනවා. උණුසුම තියෙන ප්‍රදේශයේ උණුසුම මහා කරදරයක්. නුරේලි වගේ රටකට ගියා නම් ඔන්න උණුසුම එනකොට සැපක් ඇති වෙනවා. ඉතින් ඒ දෙක අනුව එන උණුසුම නම් උණුසුම තමයි කොළඹ උණුසුමත් එකයි නුරේලි උණුසුමත් එකයි. නමුත් උකට දක්වන ආකල්ප දෙකේ ලොකු වෙනස්කම් දෙකක් තියෙනවා. ආනේ වෙනස්කම් උණුසුමයි මේ ආවේ ඒකට ආපු ආකල්පයක් තමයි ඒකට ප්‍රිය වුණා අප්‍රිය වුණා ඒකත් එක ගැටුණා නැත්නම් ඒකට බදා ගන්න හැදුවා ආදි වශයෙන් අන්නේ ධර්මතාවයන් අපේ හිතේ වෙන වෙස්පරලි අපේ හිතේ ඇති වෙන මේ ආකල්ප මේ වෙනස්කම් හුඟක් වෙලාට ඔන්නෝ කියන කුසල කුසල කුසල ධර්ම සාවජ්‍යනා වජ්‍ය ධර්ම වගේ දේවල් අනුව තමයි ඒක හැදිලා තියෙන්නේ. ආන ඒක දිහා දැකගන්න අපි මේ දේවල් වෙනස් වෙනකොට අපේ මාරු කරගන්න හැටි දැකගන්න පුංචි ඉඩක් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ අපිට ඇති කළ දෙනවා. එහෙම ඒ ඉඩක් නොතිබුණා නම් අපි වෙන්නේ වහා ප්‍රතික්‍රියා කරලා ඒ උණුසුමක් එනකොට අපි එක විදිහකට ප්‍රතික්‍රියා කරනවා. සීතලක් එනකොට එක විදිහට ප්‍රතික්‍රියා කරනවා. ගෙදෙට්ට අපේ ගෙදෙට්ට ණයට ගන්න කවුරුට කීයක් එලේ ඉල්ල ගන්න එනකොට අපි එක විදිහකට ක්‍රියාත්මක කරනවා. දීපු ණයක් ආපහු ගෙවන්න එන මනුස්සයාට තව විදිහකට ප්‍රතික්‍රියා කරන ඔන්න ඔය විදිහට අපි දවස පුරාම පුදුමාකාර විදිහේ ආකල්පමේ වෙනස්කම් වගේක් ඇති කරනවා. මෙන්න මෙවුවා එකකින්වත් අපට සාහන්තියක් සහනයක් ඇති වෙන්නේ ගේ වේලා යෑමක් වේවි යෑමක් දැවි පිලිසී යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් නිසා දවස අවසානයේ උනට හරි වෙහෙසක් අපිට ඉතුරු වෙලා තියෙනවා. නමුත් මේ ධම්ම විජේ සම්බොජ්ජංගේ ව එකක්වත් වෙනස් නොකර අන්න ඒක වෙන යාන්ත්‍රණය. කොහොමද මේක වෙන්නේ? මේ ලෝකේ පවතින කාටත් පොදු උණුසුමක් සිසිලසක්. කාටත් පොදු මේ මේ හතර මහා භූතයන්ගේ මේ ධර්මතා එහෙම නැත්නම් <clears throat> ධාතු ලක්ෂණ ඒවා කෙරෙහි අපි මේ දක්වන ආකල්පම වෙනස්කම් ඇති වෙලා තියෙන්නේ පුදුම විදියට අපේ න්‍යාය පත්‍රයට නෙවෙයි අපිට ඕනේ තාලයට නෙවෙයි මොකද්දෝ ක්‍රමයකට අපි ඒකට සම්ප්‍රදාන කූලෝ ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙලා අවසාන ඵලයේ වශයෙන් අපිට බොහෝ විට සතුටක් සමාදානයක් නෙවෙයි ඇතිර වෙලා තියෙන්නේ චිත්ත චිත්ත වේගයක් ආවේගයක් නැත්නම් අසහනයක්. නමුත් අපිට හිතා ගන්න අමාරුයි මේ කොහොමද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් රජ්ජුරුවන්ටයි රඩවැසියන්ටයි දොස්තරටයි ලෙඩාටයි ගුරුවරයටයි ගෝලයාටයි අම්මලාටයි දරුවන්ටයි සේරම මේ සමාකාර අසහනයකින් මේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද? අපි ඉතින් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පහල කරේ නැත්තම් නැත්තම් මේ වෙන යාන්ත්‍රණය මේක දිහා නුවණින් සලකා බැලුවේ නැත්තම් අපි හිතන්නේ මේ මේ අල්ලපු ගෙදර කවුරු හරි හුනියමක් කරලා වෙන්න ඇති. ඒකයි මේ හැමදේම අපිට නරකට පිටලා තියෙන්නේ. නැත්තම් මේ තියෙන ආණ්ඩුව හොඳ නැහැ. ඒකයි මේක වෙලා තියෙන්නේ. නැත්තම් මේ ආකාශේ නියම වෙලාවට වහින්න නැති නිසායි මේක වෙන්නේ කියලා ඒ අර ලේසියටත් පහසුවටත් කාගේ හරි මේ වැරද්ද පටවන එක තමයි ස්වභාවය. ඉතින් ඒක අපේ මේ සිංහල මේ සාහිත්‍යයට ඒකතු වෙලා තිනවා පොඩි ළමයන්ගේ පොත්වල අපි අර කැකිලි රජුරුවන්ගේ නඩු තීන්දුව දැන් නම් ඉන්න කට්ටිය කියවන්නෙත් නැහැ පරණ ඇත්තුණන් කියවනවා ඒ පොත්වල තියෙනවා ඒකදී කැකිලි රජුරුව නඩු තීන්දුව කරන්නේ ඒ නියම හේතු හැවිල්ලෙක් නෙවෙයි <clears throat> නෙවෙයි ඒ කියන කියන දේවල් වලට ගිහිල්ලා අන්තිමට ඒ ඇතාට කියලා පාගල මරවන්ට චෝදනා කරනවා ඒ රත්තරන් බඩු වතුරේ දාන මනුස්සය ඒ මනුස්සයා කියනවා ඇත්ත තමයි මන්නම් වැරදි කාර්යය තමයි මගේ ඒ උනාට ඇඟ බොහෝම කෙට්ටුයි නිසා ඇතා පාගන්න ගියාම ඇතාගේ කකුලට අමාරුයි ඒ නිසා බඩ මහත තම්බි මනුස්සෙක් ඉන්න අපේ ගමේ පාගලා මරමු එතකොට ඇතාට පහසුයි කියලා සියලු දෙනාම සතුටින් ඒ මනුස්සයා පාගලා මරලා ඉතින් කතාව හමාර වෙනවා අපේ උදේ ඉඳලා හැන්ද වෙනකම් අපිට වෙන්න ඕන ටික තමයි මේ ධම්ම විචයක් නැහැ ඒ කියන්නේ අපි මේ වෙස් පෙරලි වෙන්න කලින් විවේකීව එව්වදියා බැලිල්ලක් එව්වා වෙද්දී අපේ හිතේ වෙස් පාරු වෙන හැටි උනාට පස්සේ ලීසිටත් පහසුරත් අනුන්ට වර්ධපට වන හැටි දන්නේ නැතුව අපි පුදුමාකාර විනිශ්චයකාරවරු විදිහට කටයුතු කරාට අවසානයේදී වෙලා තියෙන කවදාකවත් අපේ මෝඩකමට තකතිරුකමට ඔලොමොට්ටලකමට කිසිම හානියක් නැතුව අපි උදාරු ලීලාවෙන් හැසිරෙන්න පටන් ගන්නවා ඒක නිසා මේ අන්ධකාරය කියන අවිද්‍යාවට කිසි හානියක් වෙන්නෙත් නැහැ. තෘෂ්ණාව පහළ වෙන්න හානියක් වෙන්නෙත් නැහැ. ද්වේෂය පහළ වෙන්න හානියක් වෙන්නෙත් නැහැ. අපිට තේරෙන්නෙත් නැහැ කොතෙන්ද මේ තෘෂ්ණාව පහළ වුනේ කොහොමද මේක ද්වේෂයක් උනේ කොහොමද මේ අපි නොදැන හෝ දැන මේ අවිද්‍යාවට පොහොර දාන්නේ කියලා. දිගටම අපි හිතන්නේ මම සුද්ධයි මම ඇති කිසි වැරද්දක් නැහැ මේක අනුන් විසින් කරපු දෙයක්. ඉතින් ඒ නිසා අපි අනුන්ට වර්ධ පටවල නැත්නම් ඒකට කල්පනා කර කර දවස ගත කරනවා. ධම්මවිචේ මේකට අභියෝග කරනවා නන් නෙවෙයි. ධම්මවිචය මේ සිද්ධිය සිදුවෙන හැටි සම්පූර්ණ යාන්ත්‍රණය පෙන්වන්න පුංචි ඉඩක්. පුංචි ස්පාසුවක් කරන් දෙනවා. ඉතින් මේක අර තමන් <clears throat> වර්තමානයේ තමා තුලමයි මේ චිත්තක්ෂණයමයි තණ්හාව තියෙන්නේ. මේ චිත්තක්ෂණයමයි ද්වේෂය තියෙන්නේ. මේ චිත්තක්ෂණයමයි අවිද්‍යාව තියෙන කියන ඒ සෙල්ලක්කාර අදහස නැති කෙනාට ධම්මවිචේ අල්ලන්නෙත් නැහැ කැමති වෙන්නෙත් නැහැ ඒක බාර ගන්න පුළුවන් තරම් ඒකොල්ලන්ගේ හිතවල ඉඩ පාඩුකුත් එන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් ඊ타මත්ම මේ සෙල්ලක්කාරකම පරිේෂණ රුචි ගතියක් විමසුම් බුද්ධියට කැමැති ගතියක් තියෙනවා නම් සරුවචනාංශේ මතක් කරනවා පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන් නමුත් උපකල්පනයක් වශයෙන් තියාගන්න මේ තණ්හාව මේ වර්තමාන මොහොතෙත් මේ द्वේෂය වර්තමාන මොහොතෙත් මේ මුලාව කියන මේ මේ අවිද්‍යාව මේ මොහොතේ තියෙනවා ඒක දකින්න නම් තමා කෙරෙහිම විමසුන් නොනෙන් බලන්න ඕන විවේචනාත්මකව බලන්න ඕන ඒ විවේචන කියන්නේ නාස්තික විවේචනයක් නෙමෙයි ආස්තික විවේචනය. අන්න ඔය නාස්තික විවේචනය අයින් කරලා නැත්නම් තමන් නීචයි තුච්චයි පාපතරයි මම්මයි කාලකන්‍යා කියන අදහස නෙවෙයි. මේක වෙන හැටි දැක ගන්න නම් මෙන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ අවශ්‍යයි. ධම්මවිචේ සම්බොජ්ජංගියේ කෙලින්ම සාප්පුවෙන් ගන්න බෑ. ඒක කරන්න වෙන්නේ සතිය පිහිටුවාගත්ත సంతානේ අන්නර විදිය පරිේශන තෘෂ්ණාවක් ඇති කරගන්න වෙනවා. ඒකට කියනවා කුසල ඡන්දේ කියලා. කුසල ඡන්දය. ඒ කුසල ඡන්දේ නැති කෙනා ඒ Taman තුල මේ වෙන වැරද්ද ඊයේ වැරදි වෙද්දිම දැක ගැනීම ඒ දැක ගැනීම අභියෝගයට කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ යාන්ත්‍රණය මොකක්ද යාන්ත්‍රණය අපේ තුල කොහොමද මේ චිත්තක්ෂණේ රාගය පහළ වෙන කොහොමද ද්වේෂය පහළ වෙන කොහොමද අපි මේ අවිද්‍යාව එක්ක වඩන්නේ එහෙම නැත්නම් තියෙන අවිද්‍යාවට පොහොර දාන්නේ කියන එක දැක ගැනීමේ ආසාව අතින් බලනකොට මිනිස්සුන්ගේ තියෙනවා වර්ග ભેද ගොඩක්. යම් ආකාරයෙන් ඒක ਸਰව බලධාරී දෙවියන් වහන්සේ හෝ මෞංකාර දෙවියන් වහන්සේ මේක කරනවායි කියලා කිව්වොත් එහෙම පරිේෂණ කිරීම අන් අරුන් නැහැට විරුද්ධව යෑමක් වෙනවා. උන්වහන්සේගේ තියෙන මේ අධිකාරියට ප්‍රශ්න කිරීමක් වෙනවා.